හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි එකතු වෙන්නේ 2018 සැප්තැම්බර් මාසයේ 13 වෙනි බ්‍රහස්පතින්දා දවසේ සිඩ්නි වේලාන් රාත්‍රී 8ට එකතු වෙන්නේ අභිධර්ම පාඩමයි. අපි මදකට අපිට පාඩම් මේ මේ පාඨම පාඩම් මාලාව නවත්තන්න සිද්ධ වුණා විශේෂ වැඩසටහන් හේතු කරගෙන ධර්ම වැඩසටහන් හේතු කරගෙන මේ ඊට පස්ව පවත්වන පළවෙනි ධර්ම සාකච්ඡා දේශනාව සහ සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ.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 ප්‍රකාරයෙන්ම පැහැදිලිව පිරිසුදු අවබෝධ කොටගෙන මහත් වූ කරුණාවෙන් දයාවෙන් ලෝක සත්වයාට දේශනා කරමින් ඒ ධර්ම කාණ්ඩයන් අවබෝධ කර වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේගේ సంతානී පහළ වූ ඒ බුදු නුවණට ඒ ධර්මස්කන්ධයට වහන්සේ දැක අවබෝධ කොටගත්තා වූ සියලුම ධර්මයන්ට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා ඒ වාගේම ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට පත් වුණා වූ නිවනින් නිවේකියා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට මම සිරිතෙන් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාර වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත පරිමාණ ගුණ බලයෙන්ුත් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නේට ඒක චිත්තක්ෂණීයක වශයෙන් හෝ වේවා নমස්කාර කිරීමෙන් ප්‍රණාමය දැක්වීමෙන් වන්දනා කිරීමෙන් උපදවා ගන්නා වූ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් අපේ මේ අසාගෙන සිටිනා වූ සියලුම පින්වතුන්ට මේ වෙනකොට උපදවාගෙන තිබෙන කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් අදත් මේ දහම් වැඩසටහන තුලින් අපි මතු කරලා දෙන්නා වූ ධර්ම කරුණු හොඳින් වැටහේවා හොඳින් අවබෝධ වේවා හොඳින් තේරුම් ගන්නට ලැබේවා මේ කතා කරන ධර්ම පරාසය බොහොම ගැඹුරුයි සාමාන්‍ය කෙනෙකුට එන්න බෑ ඒක නිසා මේ පින්වතුන්ගේ උත්සාහයෙන් සෑහෙන තැනකට ආවා. ඒ නිසා මේ පින්වතුන්ට මේ කරුණ හොඳින්ම වටහාගෙන තව තව මෙනෙහි කරගෙන ඒ ධර්ම මාර්ගය හිතේ දියුණු කරගෙන සද්ධාදී ගුණධර්ම වඩ아가න අමාමහ නිවෙන සැනසෙන්න ලැබේවා කියන මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ කාලයකට දහම් බඩසටහන නවත්තලා නැවත ආරම්භ වෙන තැනක් මේ. මේ දහම් වැඩසටහන නැවත ආරම්භ වෙන තැනක්. ඉතින් අද වෙනකොට අපේ පින්වතුන් වෙනත් වෙනත් පුණ්‍ය කටයුතු වලට ශාසනීය කටයුතු වලට ධර්ම කටයුතු වලට සහසම්බන්ධ වෙලා කුසල් වඩාගෙන තිබෙනවා. ඒ වගේම ඒවත් හොඳ පින්කම් මේ ගැඹුරු ධර්මයේ පිළිබඳව හිතන අවස්ථාව කෙනෙකුට මගහැරී ඉල්ල කියන්න පුළුවන්. ඒක නිසා ස්වභාවයෙන්ම ගිහි ජීවිතයක් ගත කරමින් වෙනත් වෙනත් කටයුතු වල යෙදিলা වාසය කරනකොට මේ මේ වගේ ගැඹුරු පරාසයන් පිළිබඳව තියෙන අර කල්පනාවන් කෙනෙකුට හිතින් ඈත් කරලා යන්න පුළුවන්. ඒක නිසා නැවත අපි මේ ගැඹුරු ධම් වැඩසටහනට අවතීර්ණ වෙනකොට අපිට ඒ කතා කරන කරුණු සම්බන්ධයෙන් යම් යම් ගැටලු තියෙන ඒවා ඒව මගහරව ගන්නටත් උනේ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තිබෙනවා ධර්ම දේශනාවයි ධර්ම සාකච්ඡාවයි කියන කරුණු දෙක ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා ඊ타මත්ම උපකාර වන්නා වූ ධර්ම කරුණු දෙකක් කියලා. මේකෙන් දහම් මේ ප්‍රශ්න ඇසීම ප්‍රශ්න අසල විමසලා ඒ ධර්ම කරුණු පැහැදිලි කර ගැනීම නුවණ දියුණු කර ගැනීමට හේතු වෙන කාරණයක්. අපි පසුගිය කාලය තුල කතා කළා සාකච්ඡා කළා මේ සහජාත ප්‍රත්‍ය ධර්මයේ පිළිබඳව. සහජාත ප්‍රත්‍ය ධර්මය ආකාර කීපයකටම කතා කළා. ඒකයි ඊළඟට තවත් අපි මේ කියන කරන දේවල් මේවා මේවා තේරුම් යනවද කියන එක පිළිබඳව අපිට තහවුරු කර ගැනීමකුත් අවශ්‍යයි. මේ ඇවිල්ලා චිත්ත සිත ගැන හුදේ කතා කරන වැඩසටහනක් නෙවෙයි. මෙය චෛතසික ධර්ම පිළිබඳව වෙනම කතා කරන වැඩසටහනකුත් නෙවෙයි. ඊළඟට රූප පිළිබඳව වෙනම කතා කරන වැඩසටහනකුත් නෙවෙයි. මේ මේක ඇවිල්ලා මේ ප ဋ ාණ ධර්ම පිළිබඳව ගැඹුරින් විමසා බලන්නා වූ කොටසක්. ඒ කියන්නේ මේක මාත්‍රිකා වෙන්නේ මාත්‍රිකාව දිහා බැලුවයින් පස්සේ මේකෙන් කියන්නේ මේ විසර්ජනා ක්‍රමය. විසර්ජනා ක්‍රමයෙන් කරන්නේ ඒකට තව වචනයක් තියෙනවා මේ වීති ක්‍රමය කියලා. විසජ්ජනාවාර වීති ක්‍රමය. මේ විසජ්ජනාවාර වීති ක්‍රමයෙන් දක්වන්නේ නාම ධර්මයන් තවත් එහෙකට මේ බලපාන විදිහ සහ ඒ බලපාන තැන්වල තිබෙන වෙනස්කම් මේවා තමයි මේකෙන් කියලා දෙන්නේ. ඒක හරීම සියුම් දෙයක්. අතිශය සූක්ෂම දෙයක්. තියෙනවාද නැද්ද? වෙනවද නොවෙනවද කියලා හිතන්නට බැරි තරමට බොහොම සූක්ෂම දෙයක්. ඒක නිසා මූලික දහම් කරුණු දැන හඳුනාගත්තේ නැති අයට මෙතෙන්ට එකපාරම ඒ ගන්නටත් බෑ. එහෙම ආවම වෙන්නේ මේ මොනවාද කියලා තමන්ගේ හිතටම තමන් බැන බැන වෛරයක් හදාගෙන ඒ වාගේම මේවත් ධර්මයේද කියලා දොස් කිය කියා යන එක තමයි අර බුදුරජාණන් වහන්සේගේ කාලේ අර බණ අහන්ට ආපු අර උපාසක පිරිස වගේ එහෙම එකක් තමයි ඒගොල්ලන්ට වෙච්ච එක තමයි වෙන්නේ. ඒ නිසා අපි අද ලොකු පින්කමක් කරලා අවසානයේදී තමයි මේ ධර්ම සාකච්ඡාවට එකතු වෙන්නේ. අදිෂ්ඨාන පූජා පින්කමක් පැවැත්තුණා. ඒකත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ නියම විදිහට ලෝකයේ චිර කාලයක් පවත්වා පවත්වන්නට අදිස්ථාන වශයෙන් කරපු පින්කම ආශිර්වාද පින්කමක් ඒක නිසා අද ඒ පින්වත් එකතු කරගෙන අපි මේ සාකච්ඡාවට පෙළ ගැහෙමු මේ අවස්ථාවේදී අපේ පින්වත් පිරිසට මම පොඩි කාලයක් දෙනවා මේ මේකට ඉදි මේකට දැස ගන්නට මේ පින්වතුන්ට තියෙන ධර්ම ප්‍රශ්නත් ඔය පසුගිය අහපු ඒ වගේ මතු කරන්න කියලා. මේ වෙලාවට ගන්න පුළුවන් ඒවා අපි ඉදිරිපත් කරගන්න. සමහරට ලොකු මාතෘකාවක් වුණොත් එහෙම ඒක මාතෘකා දේශනාවක් කරගන්න. ඒක තමයි වටින්නේ. තව එකක් හිත කියන දේ පේන්නේ නැහැ. ඒක පේන එකක් නෙවෙයි. අහුවණේකුත් නෙවෙයි. ඒක එක්තරා විදිහක ධර්ම විශේෂයක්. ඒ එක්තරා විදිහක ಗುಣ විශේෂයක්. ඒක මහා ශක්තියක් පෙන්වන්නටත් බැරි. නමුත් වෙනත් ධර්ම වඩා මහ විශාල බල ශක්තියක් තියෙනා වූ ක්‍රියාත්මක වෙන්නා වූ දෙයක්. ලෝකයේ ගොඩාක් අය හිත පිළිබඳව කතා කරන්න ගිහිල්ලා අපහසුතාවයටත් අමාරුවටත්පත් වෙලා තිබෙන එකේ අනුභෝධය නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ සහ පසේබුදු මහරහතන් වහන්සේට හැරෙන්න. අපි පසුගිය කාලේ කතා කරේ සහජාත ප්‍රත්‍ය පිළිබඳව අපි කතා කරා. ඒත් සහජාත ප්‍රත්‍ය ගැන කරනකොට අපි මතක් කරපු දෙයක් තමයි හැම වෙලාවෙම හිතේ උඩින් මේ පින්වතුන් මේ මතකය, මේ ධර්ම සංකල්පනාව, මේ ධර්ම චින්තනය තියාගන්න අපි නාම ධර්මත් රූප ධර්මත් දෙක නාම රූප ධර්ම ලෝකයට සම්බන්ධ නාම රූප ධර්මයන් පහළ වෙනවා නාම රූප ධර්මයන්ම නැති වී යනවා නාම රූප ධර්මයන් පහළ වෙලා නැති වෙලා යනකොට ඒ නාම රූප ධර්මයන්ගේ අමුතුම දෙයක් තිබෙනවා ඒ නාම ධර්මය ඒ රූප ධර්මය පහළ වෙන උට ඔවුනොවුන්ට එක්කාසු වෙලා ඒ වාගේම සමූහ වශයෙන් පින්දයන් වශයෙන් ඒ වගේම යම්කිසි ගුලි වශයෙන් රංචුවක් වශයෙන් පහළ වීම. කවදාකවත් හුදකලාව තනි තනි ධර්ම පහළ වෙන්නේ නැහැ. අවබෝධයට යනකොටත් අපි අවබෝධ කරගන්නට යනකොට අපි අවබෝධ කරගන්නේ ධර්ම රංචුවක ධර්ම පොදියක ධර්ම පින්ඩයක තිබෙන්නා වූ එක ධර්මයක් වෙන් කරලා ඒ ධර්මය එතනදී වෙන් වශයෙන් හඳුනාගෙන අවබෝධ කරගන්නවා. නමුත් ඒකේ ඒ තියෙන තැනින් වෙනම අහකට ගලවන්න බෑ. මේ සහජාත ප්‍රත්‍ය කියලා කියන්නේ ආන් ඒ වගේ ධර්ම සමූහයක් එකට වුණුන්ට ඒකාශ වෙලා, ගුරු වෙලා උපදින ස්වභාවයක්. ඒක අපේ හිතේ එක තැනක එක දෙයක් අරමුණු කරගෙන උපදිනකොට මහ පොදියක් උපදින ඔන්න ඔය ශක්තිය ඔවුනොවුන්ට උපකාර වෙන ශක්තිය ඔවුනොවුන්ට එක්ක උපදින ශක්තිය ඔය නාම ධර්ම වලට තිබෙනවා ඒක නිසා කියනවා සහජාත ස්වභාවය සහජාත පත්‍ය කියලා. ඒ සහජාත ගුණය එහෙම එකක් තියෙනවා කියන එක හොඳට මේ පින්වතුන් හිතේ සබා ගන්න එතකොට අර මේ ධර්ම පිළිබඳව අර හිර වෙන තැන් නැතිවලා යනවා. ඒක අවස්ථාවකදී මිලිඳු නාගසේන ස්වාමීන් වහන්සේ මතක් කරනවා මිලිඳු රජතුමාට ලෞතර බුදුරජාන් වහන්සේ පුදුම ආශ්චර්ය අద్භූත මහා විශාල දෙයක් කරලා තියෙන ඒ තමයි එකතන තිබෙන්නා වූ ශක්ති විශේෂ ධර්ම විශේෂ චිත්ත චෛතසික ධර්ම පොදියක් ඒවා වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම වෙනම හඳුනාගෙන තියෙනවා. තථාගතයන් වහන්සේගේ නුවණින් දැකපු දේ උන්වහන්සේගේ සමාධි සිතින් උන්වහන්සේගේ විදර්ශනා සිතින් උන්වහන්සේගේ වේගවත් සිතින් අවබෝධ කරගත්තා. කෘතඥ වූ අසන්නා වූ අයට ඒ වේගවත් සිත ඒ ශක්ති සම්පන්න සිත නැති වුණාට දේශනා ඔබ උපකාර කරගෙන ඒ උපකාරක දේශනා උපකාර කරගෙන සුතමේ ඥානයේ වශයෙන්, චින්තාමේ ඥානයේ වශයෙන් තමයි ওই ධර්ම අපි හඳුනා ගන්න තියන්නේ. අවසාන අවස්ථාවේදී ප්‍රත්‍යක්ෂයේ සිද්ධ වෙවි. නාගසේන ස්වාමීන් වහන්සේත් ඒ තරම් ඉහළින් බුදුරජාණන් වහන්සේගේ සරුවචතා ඥානයේ ප්‍රශංසා කරලා දේශනා කරනවා මේ තරම් ගොඩක් මේ තරම් විශේෂත්ව ලක්ෂණ වෙන වෙනම තිබෙන ධර්ම පරාසයක් තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා. අපිත් මේ කතා කිරීම තුළින් ඒ උන්වහන්සේට নমස්කාර කිරීමක් මේ කරන්නේ. ඒක නිසා අපි පින්වතුන්ට තිබෙන්නා වූ ප්‍රශ්න එක එක විස්තර කරන්න මම මොන හරි ගැඹුරු දෙයක් තියෙනවා නම් මම ඒක සටහන් කරගන්නවා. ඒ වගේම අපේ කෝඩිනේටර් කියන්නේ සම්බන්ධීකරණ මහත්මයාටත් මතක් කරන එක ලියාගන්න ඊට පස්සේ අපි ඒක වෙනමම අරගෙන බණ දේශනාවක් හැටියට කරමු. එහෙම නැති ඒවා මේ වෙලාවේදී ඉදිරිපත් කරගන්න. සරේ ස්වාමීන් වහන්සේ මේ අන්තිම වැඩසටහනේදී අපි අර රූප ගැන පොඩ්ඩක් කතා කරපු වෙලාවයි මට චූරි ප්‍රශ්නයක් වුණා. ඒ විඤ්ඤාප්ති රූප ගැන කාය විඤ්ඤාප්ති වචි විඤ්ඤාප්ති රූප ගැන. එතනදි ස්වාමීන් වහන්සේ මේ දැන් පිටද කාය විඤ්ඤාප්ති වාචි විඤ්ඤාප්ති රූපේ ගැන පැහැදිලිමක් ඇති කරගන්න මේ ප්‍රශ්නේ අහන්නේ දැන් ශබ්දය තමයි කනට ගෝචර වෙන්නේ කියලා කියන්නේ. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ වාචි විඤ්ඤාප්තිය අපිට කනට ඇහෙන ඇහෙනවාද එහෙනම් ඒක කොහොමද අපිට ගෝචර වෙන්නේ වාචි විඤ්ඤාප්තිය? ඒ වගේම තමයි මේ කාය විඤ්ඤාප්තිය ඇහැට පේන්න පුළුවන් කමක් නැහැ වගේ එකක් වෙනවා. ඇහැට වර්ණය විතරක් නම් ගෝචර වෙන්නේ. කොහොමද එතකොට කාය විඤ්ඤාප්තිය වගේ රූපයක් අඳුරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ දෙක මේ මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා හොඳයි ස්වාමීන් වහන්සේ කියලා. ඒකත් හරි වටින දෙයක් තමයි. හරි වටින දෙයක් හැම කෙනාට මේක ප්‍රයෝජනවත් වෙනවා. ධර්ම ස්වરૂප වෙනම කතා කරනකොට අපි ওই රූප ගැන කතා කරනකොට ඉගෙනගත් දෙයක් තිබෙනවා. ඒ තමයි වචී විඤ්ඤාත්තියයි කාය විඤ්ඤාත්තියයි දෙක රූප දෙකක් හැටියට සැලකෙනවා. ඒවා ඇවිල්ලා උපාදාය රූප ස්වභාවය තමයි කියන්නේ. වචී විඤ්ඤාත්තිය නිකන් එන්නේ ශබ්දයක් එක්ක තමයි ඒක එන්නේ. ශබ්ද රූපයට සම්බන්ධ වෙලා ශබ්දයක් එක්ක තමයි එන්නේ. ඔකේ කෙනෙක් ප්‍රතියංකසි ප්‍රකාශනයක් කරනකොට එතනින් ශබ්දයක් එනවා. ඒ වචනයක් ප්‍රකාශ කරනකොට ශබ්දය කියන එක නිකම්ම නිකම් සද්දයක් නෙවෙයි. ඒ ශබ්දයට හිතේ තියෙන යම්කිසි පණිවිඩයක් යම්කිසි සංඥාවක් යම්කිසි නිවේදනයක් එක්කාසු කරන යම්කිසි නිවේදනයක් දාන ඒක තමයි ඒ පණිවිඩය තමයි අපි මේ විඤ්ඤාතිය හැටියට සලකන්නේ. එතකොට යම්කිසි කෙනෙකුගේ කනට යන්නේ ශබ්දයයි. යම්කිසි කෙනෙකුගේ කනට ගිහිල්ලා වදින්නේ ශබ්දයයි. ඒ ශබ්දයේ ළඟ අනිත් ස්වභාව ටික තිබෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඌජා ස්වરૂප තිබෙනවා. නමුත් කනට ස්පර්ශ වෙන්නේ කන බාරගන්නේ ශබ්දේ විතරයි. එතනින් එයාගේ වැඩසටහන ඉවරයි. ඊළඟට මේක අධ්‍යාත්මික ආයතනයක් නිසා මේ කන ඒකට ලැබිච්ච අලුත්ම අලුත් ශබ්දයේ ඇතුළත තිබෙන්නා වූ යම්කිසි පණිවිඩයක් ඒ විඤ්ඤාතියෙන් කියනා උදය තෝරා බේරාගෙන දැනගන්නේ ඊළඟට වෙන චිත්ත වීති ස්වභාවයක් සිතකින් තමයි දැනගන්නේ. දැන් ශබ්දය දැනගන්නා වූ එහෙම නැත්නම් ශබ්දය දැනගන්න හිත තමයි සෝත විඥානය. සෝත විඥානයේ ශබ්දය දැනගත්තට ඒකේ අස්සේ තිබෙනා වූ දේ සෝත විඥාණයට දැනගන්න බෑ. ඒකට වෙනම මනෝ විඥානයක් එහෙම නැත්නම් මනෝමය වශයෙන් චිත්ත වීති සිත් වෙලක් ගිහිල්ලා තමයි ඒක හඳුනාගන්නේ. ඒක නිසා විඤ්ඤාති රූපය ඇවිල්ලා සියුම් ධර්ම ස්වභාවය හැටියට සලකන්නේ. ඒ වගේම තමයි කාය විඤ්ඤාතියට ගියාම කාය විඤ්ඤාතියේ තිබෙන්නේ අපේ ඇහැටයි. කාය විඤ්ඤාතිය උච්චර වෙන්නේ කාය විඤ්ඤාතියේ අතපය වල හැඩ රුව තමයි තියෙන්නේ. අත දික් කරනකොට යනකොට එනකොට කෙනෙක් ඒ කාය විඤ්ඤාතිය තියෙන. ඒකෙන් අපි යනවා එනවා සලකනවා අඬ ගහනවා කතා කරනවා මේ සියල්ලක්ම අපි දැනගන්නේ හිත මෙහෙවරයි. මේ විදිහට තමයි අපි ඔය විඤ්ඤාති රූප දෙක මනෝ ධර්ම ස්වභාවයක් හැටියට මනෝ මනසට ගෝචරය වෙන්නා වූ ධර්ම ස්වභාවය හැටියට හඳුනාගත යුතුවන්නේ. තේරුම් ගන්න. ස්වාමීන් අර ඇවිදිනවයි කියන එක ඇහැට පේන එකක් නෙමෙයිද ස්වාමීන් වහන්සේ? ඇවිදිනවා කියන එක ඇවිල්ලා මහත්තයා ඇහැට පේන්නේ අපිට පේන්නේ කොච්චර මිනිස්සෙක් හරි වස්තුවක් හරි හෙට මෙහෙට ඇවිදිනවා චලනය වෙනවා කියලා අපිට දැනුනට ඒකේ පේන්නේ මහත්තයා ඔක්කොම රූප විතරයි. ඒක අපි හිතෙන් තමයි පස්සේ දැන හඳුනාගන්නේ මෙතනදී මෙන්න මේ මේකේ සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාස්වරූපය කියලා. ක්‍රියාව හිතට අහු වෙන එකක්. ඒක මනෝ මනෝ මනසට අහු වෙන එකක්. වෙන සම්මාස මොහොතේ. හොඳයි නේද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙටම වගේ හා යන එකක් තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි හිතුවොත් දැන් කෙනෙක් શબ્දයක් කරනවා අපි හිතමු අපි නොදන්න භාෂාවකින් શબ્දයක් කරනකොට අපිට ඒකේ ශබ්ද රූපය පමණක්ම සෝත විඥාණයට ගෝචර වෙනවා නමුත් එතනින් එහාට විඤ්ඤාති රූපයක් ගැන කතා කරන්න පුළුවන් කමක් තියෙනවා ස්වාමීන් වහන්සේ එතනින්. ඒරුවන් සම්මයි තේරෙන්නේ නැත්නම් ඒක ඒ කියන්නේ මේ භාෂාව තේරෙන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ. විඤ්ඤාති රූපයක් තියෙනවා. විඤ්ඤාති රූපයක් තියෙනවා හරියට කියපු ලෝකය සම්මතයේ තිබෙන්නා වූ සංඥාව තමයි ග්‍රහණය වෙන්නේ නැත්තේ. විඤ්ඤාතිය මෙයා මොකක් හරි කිව්වා. මෙයා මෙයා මොකක් හරි කිව්වා. මොන හරි දෙයක් මේ මෙයා කිව්වා මොකක් හරි ඒ කියපු දේ එයා විඤ්ඤාතිය ඒකේ තියෙන විඤ්ඤාතිය දැනෙන විඤ්ඤාතියෙන් හරියටම දීපු සංඥාව දැනෙන්නේ අපිට. සංඥාවක් තියෙනවා. දැන් කොස් ගහට කොස් ගහට අපි දෙමළ භාෂාවෙන් මොකක් හරියක් කියනවා. ඉතින් අපි දෙමළෙන් කොස් ගහට කියන එක දන්නේ නැහැ. මිනිස්සෙක් ඇවිල්ලා කියනවා. එතකොට සද්දෙත් ඇහෙනවා. ඒ මිනිස්සයා යම් දෙයක් හරියටම කිව්වා කියලා මේ ඒකේ අස්සෙත් යමක් තියෙනවා කියලා දන්නවා. ඒක දැන් මොකටද මේ මේ මේ සද්දය මොකටද පාවිච්චි කරේ? මොකටද පාවිච්චි කරේ? මොකටද පාවිච්චි කරේ කියලා අර ලෝක සම්මතයේ තිබෙනා වූ දේට ගලපන්ට හිත බිසි වෙනවා. විඤ්ඤාතිය තියෙනවා විඤ්ඤාතියෙන් අගවන්නා වූ ශබ්දය මොකටද පාවිච්චි කරලා තියෙන්නේ කියන කොටස දැන ගැනීමට තමයි අපි තපස් වෙන්නේ. සේරණාචාර්යත් එක තේරුණා පොත පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ ඒකත් එක්කම සාමාන්‍ය ප්‍රවණ මහත්මයා දැන් අපි කාය විඤ්ඤාතිය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් නිශ්චලව අපි හිතමුකෝ භාවනා ඉරියව්වකින් ඉන්නවයි කියලා නිශ්චලව එතකොට එතනත් කාය විඤ්ඤාතියක් තියෙනවා කියන්නේ වෙනවා ස්වාමීන් වහන්සේ මොකද එතකොට අපිට තේරෙනවා මෙයා යම් කිසි විදේශින් භාවනා කරනවායි කියලා. එතකොට ඒකත් කාය විඤ්ඤාතිය හැටියට සලකන්නේ ස්වාමීන් වහන්සේ මාර්ගය ගත්තා. ඔව් එයා ඉඳගෙන ඉන්නවා. එයා භාවනා කරනවා. දැන් අපි කියනවානේ භාවනා කරනවා මෙයා ඉඳගෙන ඉන්නවා මෙයා නිදාගෙන ඉන්නවා. ඒ ඒ වගේ එකක් තියෙනවා. හැබැයි අනිත් එක තමයි මේ විඤ්ඤාති රූපය කියන එකේ තියෙන්නේ විශේෂයෙන්ම මේ යමක් ප්‍රකාශ කිරීමේදී පාවිච්චි කරන්නා වූ දේ. තව එකක් තියෙනවා දැන් මේ අපි කෙනෙක් කෙනෙක්ගේ ඉරියව්ව හඳුනා ගන්නවා. ඉරියව්ව හඳුනා ගන්නකොට ඒ ඉරියව්වේ නිදා ගැනීමේ ඉරියව්ව එයා ශරීරයේ පවත්නවා සමහරට ගමන් කිරීමේ ඉරියව්වේ පවත්නවා ඉඳගැනීමේ ඉරියව්ව පවත්නවා ඊළඟට නිදාගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා වගේ ඇලවිලා ඉන්නවා දැන් මේ මිනිස්සෙක් ඇත්තටම නිදාගෙන ඉන්නවා මේ ඇත්තටම නිදාගෙන ඉන්නකොට ඒ නිදාගෙන ඉන්න මිනිස්යාගේ හිතේ වැඩ කරන්නේ තදබල භවංග චේත භවංග සිත් පරම්පරාවක් නේ. ඒ භවංග සිත් පරම්පරාව වැඩ කරනකොට ඒ කෙනාගේ දැන් ඕක චිත්තජයි විඤ්ඤාති රූප කියලා කියන්නේ චිත්තජයි. එතකොට එයාට වෙනත් කෙනෙකුට මේ භාෂාවක් වශයෙන් හඳුන්වනවා හඳුන්වනවා කියනා වූ විඤ්ඤාතිය කියන එක පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට යාට පහළ වෙන්නේ අර දිගටම තියෙනා වූ භවංග. සිතුවිලි කතා කරනකොටයි යමක් අඟවනකොට තමයි තියෙන්නේ. එතකොට හැබැයි බොරුවට නිදාගෙන ඉන්න එක්කෙනෙක්. බොරුවට නිදාගෙන ඉන්නවා. එයා නිද ගියා වගේ ඉන්නවා. එයාගේ තිබෙනවා විඤ්ඤාතිය රූපයක් හේතුව එයාට ඕනෑකමක් තියෙනවා මේ අනිත් එක්කෙනාට මැසේජ් එකක් දෙන්න මම නිදාගෙන ඉන්නවායි කියලා දකීවා දැනීවා කියලා. ඒ දෙකේදී වැඩ කරන්නේ ආකාර ස්වરૂප දෙකක්. ඒක නිසා චිත්ත පහළ වෙනකොට විඤ්ඤාති රූපේ ක්‍රියාත්මක වෙනවා අනිත් වෙලාවට අපි අර එයා ඉඳගෙන ඉන්න හැටියට නිදාගෙන ඉන්න හැටියට සංඥාවෙන් හඳුනා ගන්නවා ඒ උනාට හිත ඇතුලේ වැඩ කරන්නේ භවංගය. අවශ්‍ය සානසාර කලින් ප්‍රශ්නේදී අපිට අර විඤ්ඤාති රූප කියන්නේ වශි විඤ්ඤාති කියලා දැනගන්න පුළුවන් මේ කෙනෙක් අර දැන් බයිනකොට තේරෙන තේරෙන භාෂාවකින් හරි බයිනකොට අපිට බයිනොයි කියන සංඥාව හරි එන නිසා ඒක එහෙම පැහැද තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මම රූපය ගැන දැන් මොනවද මම එහෙම හිතන විදිය හරියට දන්නේ නැහැ. රූපය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි කියමුකෝ දැන් රූපයේ ස්වභාවය ඕම නම් පෙරක් වලට හිතෙනවා දැන් පඩි පෙරක් හරි තියෙනකොට අපි කකුල කියලා කොහොමද උඩට යන්නේ කියන ප්‍රශ්නේ එතකොට මතුවෙනවා. එතකොට ඒ ක්‍රියාව කොහොමද ගුරුත්වාකර්ෂණය නිසා යනවාද? ඒක ගුරුත්වාකර්ෂණය කියන්නේ එතකොට රූපයකට අදාළ කොටසක්. කොහොමද මේක එතකොට උඩ යන්නේ? ඉහළ යන්නේ රූපය කොහොමද ඉහළ යන්නේ? හරියට කිඳා බහින්න ඕනේ වගේ එකක් තමයි තේරෙන්නේ. මේක භාවනා පැත්තේ දෙයක් කියලා දන්නේ නැහැ බලනවාද? එතකොට එහෙම අදහසක් එනවා මේක පරිපලක් උඩ අපි කකුල තියලා නගිනකොට කොහොමද ඉස්සෙන්නේ රූපය කියන එක. මම දන්නේ ස්වාමීනි මම දිගට තේරුම් ගන්නවා. ඔව් ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ පාදේ ඔසවනවා කියලා කියන්නේ ඔක අපි ගුරුත්වාකර්ෂණය කියන එක බාහිරයකට දාලා ගන්න එකක් නේ. අපි අධ්‍යාත්ම රූපයේ සලකා ගත්තන් පස්සේ පාදයේ කියන පාදයේ ඔසවනවා කියලා කියන්නේ පාදය ක්‍රියාත්මක කරනවා. පාදයේ ක්‍රියාත්මක කරන්නේ චිත්තජ චිත්තජයි. ඒ කියන්නේ චිත්තජ වායුවක් නිෂ්පාදනය වෙලා මේ චිත්තකිරිය වායෝ ධාතුව පාදයට යදලා පාදයේ ඊට පස්සේ ඔක ඔසවන. එතකොට පාදය ඔසවන්නේ අපි පාදයේ එසවීම කියන එක බාහිර වශයෙන් කතා කරන්නට ගියයින් පස්සේ ඒකට සාපේක්ෂය දාලා තමයි ගුරුත්වාකර්ෂණ කතාව කරන්නේ. ඒ කියන්නේ පොළව දාන සාපේක්ෂයි. පොළව කියලා කියන්නේ මහ වස්තුවක් ඒක උඩ තිබෙනා වූ අණු වස්තුවක් හැටියට ශරීරය සලකාගෙන පොළොවට ප්‍රතිවිරුද්ධව මේ පාදයේ එසවෙනවා කියන කතාව ගන්නවා. හැබැයි ওই පාදයේ එසවුණත් පාදයේ පිටිපස්සට ගත්තත් පාදය තමන්ගේ දකුණු පැත්තට ඇල කරත් වම් පැත්තට ඇල කරත් පාදය ඉස්සරහට ගත්තත් ඔය හැම තැනකම තියෙන්නේ මේ තමන්ගේ හිත ක්‍රියාත්මක වෙලා ඒ හිතින් දීපු අදහසට අනුව පැත්තට අනුව තමන්ගේ අර චිත්තක්‍රිය වාර්ය ධාතුවෙන් එහෙත් මෙහෙත් කකුල ක්‍රියාත්මක වීම තමයි ඔය සිද්ධ වෙන්නේ. ඒකෙදි ඇත්ත වශයෙන්ම තියෙනවා. කකුල ක්‍රියාත්මක වෙනකොට ඒ රූප රූප ස්වභාවයන් තියෙනවා. ඒකෙන් යම් කිසි විදියකින් අපි කිව්වොත් එහෙම මෙහෙම මේ මම ඒකෙමුත් භාෂාවක් කියලා දෙන්න ඕන කියලා වේගයෙන් යනවා මම දක්ෂයෙක් වෙනවා කියලා එහෙම කියන්න පුළුවන් අදහසක් ආවොත් එහෙම එතනදි බාහිර එක්කෙනාට මහා විශාල පණිවිඩයකුත් ලබා දෙනවා. ඔය ගුරුත්වාකර්ෂණ කතාව සරලව ගත්තන් පස්සේ ඒක මේ මහා පොළොවට සම්බන්ධ කරලා ගන්නකොට තමයි මේ කතාව එන්නේ. තවත් එකක් තමයි ඒ ඇවිල්ලා භූමියේ වස්. අනිත් එක තමයි වස්තුවෙන් වස්තුවට යනකොට අපි කතා කරන එකක් වෙනවා. ඒකට සාපේක්ෂව මේ ශරීරය මේ ශරීරයේ තියෙන පාදය මෙතනින් අහකට යනවා. ගහක් තියෙනවා. ඒ ගහ ළඟින්ද වෙන පැත්තකට යනවා. එතකොට වෙන පැත්තකට යනවා කියන එක අපි ගන්න ඒ ගහට සාපේක්ෂ කරලා. ඒ ඒ බාහිර වස්තු වශයෙන්. නැත්තම් චිත්ත ක්‍රිය ධාතු හැටියට රූප නිස්පාදනය වීම විඤ්ඤාතිය සකස් වෙනවා. කොහොම පිළිසමන අන්තිම ප්‍රශ්නේ මාස ස්වාමීනාස මේ සමාවෙන් ගන්නත් නැහැ. දැන් මෙතනදී ස්වාමීනාස තේරෙනවා එතකොට එතනත් පටවි ගතිය වැඩි රූපයක් තමයි අපිට ඒ පාදයක් හරි තියලා අපිට ඒ අපේ ශරීරයේ බර හිත මෙහෙට කරන්න අවශ්‍ය වෙන්නේ කියන එක. සාමාන්‍ය හිත සාමාන්‍ය විදියට ඒ දිනු කරගත්තු එක් يعني සාමාන්‍ය සාමාන්‍ය හොඳට දිනු කරගත්තු එක්කෙනෙකුට වායු ධාතුවේ තියෙන පටවි වලත් ඇවිදින්න පුළුවන්කම ඇති වෙන්න පුළුවන්ද ස්වාමීනා? කරන්න බෑ. ඔව් ඒකේ තියෙන මහත්ය මෙහෙමයි. අවසරයි මිස්සුමු දුන්නේද? එයාගේ මයික් එක ඔන් වෙලා තියෙනවා. දැන් සම්බන්ධ වුණ එක්කන මයික් එක. තිරුණා. එතන තියෙන මහත්යා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල ක්‍රියාවෙන් ක්‍රියාවට ඒකේ අඩු වැඩිකම් වෙනවා. හිතගැනීමේ ක්‍රියාවක්. ඉඳගැනීමේ ක්‍රියාවක්. ගමන් කිරීමේ ක්‍රියාවක්. ඉඳගැනීමේ ක්‍රියාවක්. කිරීමේ ක්‍රියාවක්. ඒකෙදි මේ තිබෙනවා මහත්තයා මේ සමහර ඒ වගේ වායෝ ධාතුවයි තේජෝ ධාතුවයි වැඩි ආපෝ ධාතුවක් තියෙනවා සමහර ඒ වගේ ඇවිල්ලා තේජෝ ධාතුවයි අටවි ධාතුවයි වැඩි. සමහර ඒ වගේ එතන තියෙන ආපෝ ධාතුව සමහර වගේ පඨවි ගතිය තද බල විදිහට වැඩි. හිතගෙන ඉඳීමේ ක්‍රියාවට පඨවි ගතිය ගොඩාක් වෙන්න ඕනේ ආපෝ ගතියත් ගොඩක් වෙන්න ඕනේ. අනිත් එක මේ වායු ගතියක් තියෙන්න ඕනේ ඒක දරා ගන්න. අනිත් එක තමයි දිවීමේදී අවශ්‍යයි තේජෝ ගතියයි වායෝ ගතියයි වැඩිපුර. එතකොට තමයි දුවා ගන්න පුළුවන් වෙන්නේ. මිනිස්සෙක්ගේ මිනිස්සෙක්ගේ රූපය තැනකින් තැනකට ගෙනියන්නේ මේ වායෝ තමයි උක අරගෙන යන්නේ. වායෝ වැඩි කළා තමයි මේක වායෝ වැඩි කරනකොට කටවි ගතිය අඩු කරනවා. ඒක නිසා බර මිනිස්සුන්ට දුව ගන්න බෑ. ඔය සැහැල්ලු ඇඟවල් තිබෙන අයට දුව ගන්න පුළුවන්. වතුරට යමක් දැම්මොත් එහෙම බරදී එතනකින් තැනක මූ කරන්න අමාරුයි පටවි ගතිය වැඩි නිසා සැහැල්ලු කරපු ගමන්ම ඒක එතනකින් තැනකට මූ කරන්න ලේ පුළුවන්. ඒක නිසා ගමන් කිරීමේ ක්‍රියාවේදී වායුව වැඩි පිට ගැනීමේදී හේතු වෙයි. වායු ගතියක් තිබෙනවා දරා ගැනීමක්. සමාන තේරුවන් සත්. අපේ පින්වත්තුන් තව මොනවද තියෙන්නේ? මේ වාගේ ඇත්ත වශයෙන්ම මේ හරි වටිනවා මේවා මේ අපේ පින්වත්තුන් අහන එක. එතකොට මෙහෙම ස්වභාවයක් නේද මේ කියස්සේ තියෙන්නේ කියලා අපිට හොඳට තේරෙනවා. රූප පිළිබඳව හොඳට දැනුවත් වෙන්න ඕනේ. නාම පිළිබඳවත් දැනුවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා. අපි ධර්ම අවබෝධ කරගන්නකොට සමහර ස්වාමින් වහන්සේලාට ගිහි පින්වතුන්ට ස්වභාවයෙන්ම දේශනා ශක්තිය පිහිටනවා. ස්වභාවයෙන්ම දේශනා ශක්තිය පිහිටනවා සමහර අයට දේශනා කරන්නට කොච්චර හුරු වුණත් ඒක පිහිටන්නේ නැහැ. ඒ අඩුව නිසා. සිව් පිළිසිඳියාපත් ඥාන ධර්ම තියෙන. ඒකට කියන පටිසම්භිදා ඥාන. අර්ථය ධර්මයේ නිරුක්තිය ප්‍රතිභාණය කියනා වූ මේ ප්‍රතිභා ප්‍රතිභාන ධර්ම හතර ලබන්ට සමහරට හොඳට ලැබෙනවා ඒක මේ ඊටාම ඉහළයි. ඒ ප්‍රතිභාන ශක්තිය ලැබුණාම ඒ කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සිව් පිළිසිඳියාපත් ඥාන ධර්ම පහළ වුණාම හොඳට දේශනාව ධර්ම අවබෝධය ඒවා කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඒවා ලැබෙන විදියක් තියෙනවා. එකක් තමයි අධිගමය. අනිත් එක තමයි පුබ්බ යෝගය. ඊළඟට ධර්ම ශ්‍රවණය. ඊළඟට ඇසීම, පරිපුච්ඡාව. අනිත් එක පරියාප්තිය. ධර්මයේ ඇසීම, ප්‍රශ්න සාකච්ඡා කිරීම, ඊළඟට පරියාප්තිය කියන්නේ ත්‍රිපිටක ධර්මයේ හොඳට ඉගෙන ගැනීම භාෂාව එක්ක අනිත් එක අධිගමයේ සහ මේ పూర్ව පුබ්බ යෝගය. මේ පෙර ජාතිවල විපස්සනා භාවනා වඩලා විපස්සනා ධර්ම ගැන කතා කරලා නාම රූප ධර්ම ගැන කතා කරලා නාම රූප ධර්ම පිළිබඳව හිතලා හොඳට ශක්තිය හදාගත්ත උත්මය තමයි ඔය ඔය ධර්මයේ ලේසි ගන්න. ඒක නිසා මේක මේ පින්වත්තුන්ට ඉතාමත්ම වටිනාම අවස්ථාවක් මේ ගැඹුරු ධර්ම පිළිබඳව හිතන එක. තව විශේෂ කාරණයක් ලෝකයට සම්බන්ධ කරලා සහ මේ ධර්ම කොටාසයට සම්බන්ධ කරලා මේ කියන්නේ. කිසිම දවසක බය වෙන්න එපා. මේ ටික දෙනෙක් තමයි මේ කතාව අහන්නේ. ලෝකේ ගොඩ දෙනෙක් මේක අහන්නේ අභිධර්මයේ කතා කරන අපි නිකන් කැපිලා යනවා. අනිත් එක්කෙනෙක් පිළිගන්නේ නැහැ. අපිව බාරගන්නේ නැහැ. ඕවා මොකුත් හිතට දාගන්න නැතුව. හිතේ තියෙන්න ඕන ඍජු ගතියක්. හිතේ තියෙන්න ඕන එඩිතර ගතියක්. ඒ රණ්ඩුවෙන්ට නෙවෙයි. අපේ නියම ධර්මයක් තේරුණාම ඒ නියම ධර්මය අපිට වැටහෙනවා මේක හොඳට පිරිසුදුව තථාගත ධර්මයේ කියලා. ඒකත් එක්ක ජීවත් වෙන්න ඉන්න අපිට හොඳට තියෙන්න ඕන මේ ඉවසීමේ ගුණයයි ඒ වගේම දරා ගැනීම ශක්තියයි නිකන් අනිත් එක්කිනා අපිව බාරගත්තත් එකයි නැතත් එකයි කියලා හිත හදාගන්න පුළුවන් ඍජු මානසිකත්වයේ තියෙන්න ඕනේ. ඒක හරියට වටිනවා ධර්මාභෝධයට සහ පවත්වාගෙන යන්න. එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ අපි <clears throat> මුලින්ම මේ ප ဋ ාණ ධර්ම ඉගෙන ගන්නකොට 24 විදිහකට ඉගෙන ගත්තා මේ ඒ ප්‍රත්‍ය වෙන විදිහ. එතනදී ඉගෙන ගන්නකොට ස්වාමීන් වහන්සේ අපි විශේෂයෙන්ම බැලුවේ අර රාශි තුනකට එහෙමත් නැත්නම් ප්‍රත්‍ය ධර්මය කියන්නේ මොකද්ද ඊට පස්සේ ප්‍රත්‍යෙන් උපදින ධර්ම මොනවද ඊට පස්සේ ප්‍රත්‍යෙන් නූපදින නැත්නම් පච්චනීක ධර්ම මොනවද කියන ටික තමයි මුලින්ම ඉගෙනගෙන ගියේ ඊට පස්සේ දැන් අපි ඉගෙන ගන්නේ අපි මේ කොයි සාරාංශයක් වශයෙන් ඇයි මේක ඉගෙන ගන්න කොයි විදිහට දේ දෙන්න කියන එක ගැන නැවත මතක් කර ගැනීමට මටම මතක් කර ගැනීමටයි අහන්නේ. දැන් මෙතෙන්දි කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අපි මේ 24 විදිහකට ඒ ප්‍රති වෙන විදිහ ගැන ඉගෙන ගත්තා. ඒ ආකාර වලින් කොහොමද කුසල ධර්මයක් කුසල ධර්මයකට එනසම් කුසල අකුසල අභ්‍යාසක කියන ධර්ම තුනට ඒවා ඒ ඒ ආකාරයෙන් ප්‍රත්‍ය වෙන්නේ මොන ධර්මද කියන එක ඉගෙන ගන්න එක කියලා හිතන අපි මේ කරගෙන යන්නේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ තිබුණා සරණ. ඒකේ තියෙන්නේ අපි ඉස්සර වෙලාම ඉගෙන ගත්තේ කොටස්. දැන් මේ තියෙන්නේ ඉස්සර වෙලාම ඉගෙන ගත්තේ තනි තනි ධර්ම. තනි තනි ධර්ම වෙන වෙනම වෙන වෙනම කියලා දුන්නා. ඊට පස්සේ දැන් තියන්නේ මහත්තයා තව එකක් ඒ තනි තනි ධර්ම කියලා දීලා ඊට පස්සේ කිව්වා මේ ඒ ධර්මවල තිබෙන එකට එකට එකිනෙකාට ලං වෙන එකිනෙකට පත්‍ය වෙන විදිය. ඔවුනොන්ට මේ උපකාරක ස්වභාවය තියෙනවා. අතේ කිව්වා. ඊළඟට දැන් තියෙන්නේ ගොඩක් ධර්ම ගොඩක් කොහොමද තවත් ගොඩකට ළඟම තියෙන එකට මොන ආකාරයෙන්ද පිහිට වෙන්නේ මොන ආකාරයෙන්ද උදව් වෙන්නේ ආන්න ඒ කතාව තමයි මේ විසර්ජනා වාරයේදී කරගෙන යන්නේ කියන්නේ කුසල ධර්මය කුසල ධර්මයකට කුසල ධර්මයක් අකුසල ධර්මයකට කොහොමද ප්‍රංචුවක් හිතත් ඊළඟට හිතයි නාම ධර්ම ටිකයි. අනිත් චෛතසික ධර්ම ටිකයි. කොහොමද අනිත් ඊළඟම හිතට උපකාර වෙන්නේ? පළවෙනි එකකින් කොහොමද ඒක යන්නේ? ආන්නේ ඒ කතාව තමයි මේ කියන්නේ. ඔය විසර්ජනාවාරෙන් කෙරෙන්නේ ඔය වීති කතාවයි. එහෙමයි සන්නාසි තේරුණා. තේරුණා ගන්නයි. කල්යන වෙච්චන්ට දෙන්න පුළුවන්. අපි ඔව් මේ අපේ පින්වතුන්ට අපේ පින්වතුන්ට මේ තියෙන ප්‍රශ්න ඉතින් මේක හිමිට අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකම් මම අර කලින් ප්‍රශ්නේ සම්බන්ධව දෙයක් පැහැදිලි කරගන්න මේ මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට අපි දැන් ඉස්ලාම කරා මාතිකා කියලා කොටසක්. ඒකේ දැන් එක මාතිකාව මට තේරෙනවා දැන් එක මාතිකාවක් තමයි අපි දැන් අරන් තියෙන්නේ කුසල ධර්මයේ අකුසල ධර්මයේ අවකුසල ධර්මයේ කියන්නේ. ඒ විදිහට ස්වාමීන් වහන්සේ මේ පත්‍ය 24ම අනිත් මාතිකා සුඛ විපාක උපාදීන ඒ වගේ හැම මේ මාතිකා වලටම තික මාතිකා දුක මාතිකා හැම මාතිකා වලටම මේ දාලා බලන්න පුළුවන්කම තියනවා වගේ එකක් තේරෙනවා. එහෙම දැන් ඒකද ඉදිරියේදී අපි එහෙමද යන්නේ ස්වාමීන් වහන්සේ? මාතිකාවේ මාතිකාවේ කිව්වේ ධර්ම සමූහයම ගොඩ හැටියට අරගෙන ධර්ම සමූහයක් අරගෙන ඒවා ගොඩවල් කරපු විදිය තුනේ ගොඩක් ඊට පස්සේ දෙකේ ගොඩක් ඔය ඇටියට ඔය තමයි මාතෘකා. ඉතින් මේකේ තව තියෙනවා මහත්තයා මේ මෙහෙම හිතන්නකෝ බලන්න. ඔය කඩවල වලට ගියයින් පස්සේ දැන් තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තේ එකක් ඉල්ලුවාම තේ පැකට් වෙනම ගෙනල්ලා දෙනවා. ඊළඟට තේ පැකට් වෙනම ගෙනල්ලා දෙනවා. සීනි වෙනම ගෙනල්ලා දෙනවා. උණු වතුර වෙනම ගෙනල්ලා දෙනවා. කිරි වෙනම ගෙනල්ලා දෙනවා. කොහොම ක්‍රමයක් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා එකක් කිල්ලුවාම ඕකෙන් තේ තේ උණු වතුර දාලා තේයි වතුරයි එකට ගේනවා කිරි වෙනම ගේනවා සීනි වෙනම ගේනවා තව ක්‍රමයක් තියෙනවා ඒ තමයි කිරි සීනි පිටි තියෙන තේ කුලයි ඔක්කොම එකට දාලා මිශ්‍රණයේ සම්බන්ධයේ සම්බන්ධ කරලා ඔක්කොම එකට දාලා ගෙනල්ලා එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මේ මේ ධර්ම ගැන කතා කරනකොට එකක් තමයි දැන් එකක් තමයි දැන් අපි ඉස්සර වෙලාම වෙන වෙන වෙනම කාණ්ඩ කතා කරා. ඊට පස්සේ ඒකේ පොඩි පොඩි කොටස් කතා කරා. එකතු කරලා. දැන් ඒකේ රංචු අරගෙන වෙනත් ආකාරයකට කතා කරනවා. ඒකනේ කරන්නේ අපි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍ය ධර්ම වලදී මේ බාහිර මේ රූප කියලා කියනකොට අපි අචේතනික වස්තුන් ස්වාමීන් වහන්සේ බලන්නේ මේ මේකෙදි බාහිර රූප කියලා කියන තැන බාහිර බාහිර ඉස්සර වෙලාම ගන්න ඕනේ බාහිර රූපේ කියලා ගත්තයන් පස්සේ අජ්ජත්තික රූපේ මොකද්ද කියලා. අජ්ජත්තික රූපේ මොකද්ද කියලා තේරුම් ගත්තනම් බාහිර රූපේ තේරුම් ගන්න පුළුවන්. අජ්ජත්තික රූපය කිය අජ්ජත්ත බාහිරනේ තියෙන්නේ. අජ්ජත්ත රූපය කියලා කියන්නේ තමන්ගේ මේ චක්කු රූප, සෝත රූප, ඝන, જીවහා, කාය වස්තු මේවා විශේෂයෙන්ම ඊළඟට ඒ ටික අයින් කරයින් පස්සේ දැන් බාහිර වශයෙන් ගන්නකොට ඒ තමන් කියලා ගන්නෙ නැති අනිත් ඒවා. ඒ පඨවි ආපෝ තේජෝ වායෝද අනිත් එක තමයි අනිත් අනිත් සත්වයන්ගේ දේවල් Taman කියලා ගන්නෑ. ඒක එයා. ආ. හරි. ඒක තමයි මට දැනගන්න ඕන නිසා. සචේතනික වස්තුත් බාහිර කියලා තමයි ගන්න ඒ වෙලාවට. සචේතනික වස්තු අනිත් අනිත් අය. අනිත් අය. ඔව් හොඳයි. ආ. හොඳයි සාංශ. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ ප්‍රශ්නේම ස්වාමීන් වහන්සේ දැන් අපි අර අජත්ත රූප බාහිර රූප කියලා අර බෙදෙන තැනදී කියන්නේ 28 රූපේ බෙදෙන තැනදී ඔබ වහන්සේ කිව්වා වගේ චක්කුසෝත ගාන ජීවහාය කියන ඒ ප්‍රසාද රූප ටිකයි ඒ ප්‍රසාද රූප වලට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස පොත්සබ් පොත්බ්බේට රූප තුනක් හම් වෙනවා ඒ ටික තමයි මූලික වශයෙන්ම අජත්ත කියලා ගන්නවා කියලා හිතමු ස්වාමීන් වහන්සේ එහෙමද නැත්නම් අර මේ රූප ශබ්ද ටික බාහිර නේද රූපත් තියෙනවා ශබ්දත් තියෙනවා තමන් විශේෂයෙන්ම තියෙන්නේ ඔක තියෙනවා මේ මේ උපාදින රූපේ කියලා. තමන් කියලා අල්ලා ගැනීමට ගන්නා වූ කර්මයෙන් දීලා තිබෙන්නා වූ කොටස්. ඒ රූප සලකනවා. අජ්ජත් රූප කියලා ගත්තයින් පස්සේ විශේෂයෙන්ම දැන් බලන්න පටවියාපෝ තේජොත් ගන්න. හේතුව මගේ හයිය, මගේ ශරීරය, මගේ වර්ණය ඒවත් ගන්න. එතකොට ඒ විශේෂයෙන්ම ආයතනික රූප ටිකයි ඒකට ප්‍රධාන වී තිබෙනා රූප ටිකයි අරුණයන් පස්සේ අනිත් ඒවා ඔක්කොම අපි සචේතනක ඌ හෝ වේවා නෝ හෝ වේවා අපි ඒක බාහිරයට තමයි. තේමසන බොම්. අවසරයි ස්වාමීන් වහන්සේ මට එක ප්‍රශ්නයක් තියෙනවා අර කාය විඤ්ඤාති ගැන අහනකොට ස්වාමීන් වහන්සේ දැන් කාය විඤ්ඤාති දැන් අත්පය නැමීම් දිගහැරීම් කරනකොට කාය විඤ්ඤාතිය චිත්ත කිරිය වායෝ ධාතුවයි රූපය ඒ තුන එකතු වෙලා නේ මේ ඒ ක්‍රියාව කෙරෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කාය චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කිව්වහම වායෝ ධාතුව ප්‍රකට සතර මහ භූතීන්ගේ උපාදාය රූපයක් කියන එක තේරෙනවා. ස්වාමීන් කාය විඤ්ඤාතිය කොහොමද උපාදාය රූපයක් වෙන්නේ ස්වාමීන් වහන්සේ? ඒක හිතින් කරන දෙයක්ද? එහෙම නැත්නම් ඒක කොතනක තියෙන දෙයක්ද? අන්න ඒ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඒ උපාදාය රූප කියලා කියන්නේ ප්‍රධාන පටවියාපෝ තේජෝ ආයව වලට අයිති අයිති ඒව නොවන නමුත් ඒව නිසා ඒව නිසා පවතිනව ඒව නිසා ඇතිවෙනව ඒව ආධාර කරගෙන තිබෙනව රූපයක් කියන එක තමයි උපාදාය රූප කියලා කියන්නේ. දැන් ඔය සමහර වෙලාවට මේ ඔය වචන නිසා තමයි සමහර වෙලාවට ඔය ප්‍රශ්නේ හිර වෙන්නේ කෙනෙකුට. උපාදින්න කියනවා, උපාදාන කියනවා, උපාදාය කියනවා. ඉතින් මේ උපාදින්නද උපාදාන කියන උපාදානද උපාදාය කියලා කියන්නේ එහෙම ප්‍රශ්න ඇති වෙනවා. ඒකේ මේක මේ උපාදාය රූප කියලා කියන්නේ පඨවි මේ රූප කතාවේදී පඨවි ආපෝ තේජෝ වායෝ නොවන රූප 28න් අනුරූප ගණයට ගියා වූ අනිත් රූප 24 තිබෙන්නා වූ එකක් කියන එක. ඒ රූප ඒක නිසා කාය විඤ්ඤාත්යයි වචී විඤ්ඤාත්යයි දෙක ඒ විදිහට. එතකොට ඒක ඇවිල්ලා නිකන් මේ මැසේජ් එකක් දෙන හැටියට යම්කිසි කෙනෙකුට ඇඟීමක් ඇඟවීමක් කරන්නා වූ යම්කිසි ಗುಣ විශේෂය තමයි. මේක පෙන්වන්න පුළුවන් කමක් නැහැ. පටවි පෙන්වන්නත් බෑ ඒ තරම් සිව් ඒකෙත් අනුරූපයක් තමයි යම් කිසි කෙනෙකුට යම් කිසි අඟවීමක් කරනකොට. ඒක හැබැයි මේ අපි සලකා බැලුවෙන් පස්සේ කෙනෙක් අපිට මේ කතා කරනවා. අපි හිතමු කතා කරන්නේ නැතුව අතේ අතවරනවා. අතවරනවා කියනකොට අපි ඒ අතවැණීම තුළ යම්කිසි ප්‍රකාශනයක් කළා නේද කියලා ඒකට ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාර දක්වන්නේ සද්දයක් නිසා නෙවෙයි එයාගේ එයාගේ ඇඟේ තිබිච්ච ඒ සංඥාවට අපි ඒ සංඥාව එහෙම නැත්නම් ඒ වචී විඤ්ඤාතිය අපි හරියට දැනගත්තයි කියන එක. අනිත් එක තමයි කවුරු හරි කෙනෙක් ඇස්පිල්ලම් ගහනවා. ඇස්පිල්ලම් ගහුවන් පස්සේ ඒ ඇස්පිල්ලෙත් තිබෙනවා තමන්ට මොකක් හරි භාෂාවක මොකක් හරි හොඳ හෝ නරක හෝ දෙයක් කියන කිව්වා කියන එක. සමහර වෙලාවට ඔක කියනවා මෙහෙම අර ඉස්සරලා මහත්තයා වගේ මේ කියපු දේ ඇත්තට මට වෙන්න කිව්වද මට කොලොප්පමක් කරාද ඒකේ පිළිබඳව එයා එයා හරියටම දන්නේ නැති උනට හැබැයි මොකක් හරි කිව්වා කියන එක ඔය මල රැ කිරීමෙන් ඇස්තිල්ලන් ගැහීමෙන් නල වකුටු කිරීමෙන් කට ඇද කිරීමෙන් අතින් එඳ කීමෙන් ඊළඟට නිකම් මේ සංඥා වාසන හැම එකෙම ඒක තියෙනවා. ඒක හැබැයි අපේ හිතෙන් තමයි තේරුම් ගන්න මෙහෙම එකක් මේක ඇසි තිබුණයි කියලා මේ රූපයෙන් මේ රූපාකාරය මේ විදිහට හැදිරෙවම් තියෙන්නේ මේකයි කියලා තේරුම් ගන්නේ අපේ හිතේ. මේක වැටහුණාද? ස්වාමීන් ඒක තේරුම් ගන්නේ අනිත් කෙනෙක් හිතෙන් නේද? දැන් මම අත දිගාරලා නවන එකෙන් ඒක ඒක හිතෙන් නෙමෙයි තව කෙනෙක් දක්නා නවල දිගාරිනවා ඒක තමයි ඒ හිතෙනවා කියන්නේ. ප්‍රකාශ කරන වෙලාවේදී එයාට ඒක දැනගන්න පුළුවන් Tamanටත් දැනගන්න පුළුවන් අනිත් අයටත් දැනගන්න පුළුවන්. දැන් අපි හිතුව වචනයක් කතා කරනවා කියලා. ඒක වචනයක් කතා කරනකොට දැන් මම මම කෙනෙකුට කියනවා එන්න කියලා. අර එක්කෙනා මෙහෙට එන්න කියලා මම වචනේ හසුරුවනවා. ඒ වගේම තමයි ඒක එහෙම කෙනවා කියලා ඒ වෙලාවෙනේ පොඩක් හරි මම දන්නවා. යා මට මේක කියව ගන්න ඕන කියලා දන්නවා. දැන් අපි හිතමු වචනයක් කතා කරනකොට ඒ වචනේ තිබෙනා වූ තේරුමක් Taman දන්නවා. ඒ වගේම තමයි අනිත් එක්කිනාට අඟවනවා කියලා දන්නවා. අනිත් එක්කිනා එතත් එයා ඒක ප්‍රතිචාර දක්වන සමනුත් ඒක ප්‍රතිචාර දක්වනවා අපි හිතමු එකම වෙලාවෙම නෙවෙයි ඔක මේ අපි හිතමු කෙනෙක් සින්දුවක් කියනවා නම් ඒ සින්දුව Tamanටත් තේරෙනවා අනිත් අහගෙන ඉන්න අයටත් තේරෙනවා එහෙමයි සාවිනාන්ත මම මට ප්‍රශ්නේ උනේ උපාදා රූපයක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ උනේ ඒක දැන් තේරෙනවා හොඳයි ස්වාමීන් වහන්සේ නමක් මම හිතන පැයකට ආසන්න කාලයක් අද ධර්ම සාකච්ඡා කාලයකට පස්සේ අපිට මේ ආකාරයෙන් මුණ ගැහුණ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔබ වහන්සේව අපිට පෞද්ගලිකව දවස් මහත්මයාටත් මටත් දුනු මහත්මයාටත් හමු වුණා ලංකාවේ ඒකත් ඉතාමත්ම සතුටුදායක සිද්ධියක් ඔබ වහන්සේව දැක ගන්න ලැබිච්ච එක. එතන ස්වාමීන් වහන්සේ අද අපිට මේ කරන දේශනාව එහෙම නැත්නම් මේ කරුණු පහදා දීම ගැන අපි තාමත් ජීව වහන්සේට පුණ්‍යානු පුණ්‍යානුමෝදනා කරන ඉන්නවා. එහෙමනම් ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ තව නිමා කරන්න සම්මානාස නැවත ගෞරවයෙන් ගෞරවයෙන් යත්නේ හැම දිනාත්ම යහපතක් වේවා පෙරුවන් සරණයි අපි මේ ප්‍රිපරේෂන් එකක් හැටියට සූදානම් වීම වශයෙන් තමයි අද මේ ධර්ම දේශනා සාකච්ඡා පැවැත්වුවේ. ඉතින් අපි හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. අපි පින්වත් ජයන්ත මහත්මයා, ඒ වගේම අපේ රූම මහත්මයාත් අපි හමු වුණා කීව වගේම, ඒ වගේම ලලිත් මහත්මයාත් හමු වුණා. සමහර අර අපේ දහම් වැඩසටහන ඉන්න භාවනාත්මක සමහර මහත් මහත්මයෝ හම්බ වුණා. ඉතින් අපි පින් සමේදී ඉතින් හැම දිනාටම මේ ධර්ම වාසනා භාග්‍ය ලැබුණු බුදු සසුන තියෙන නිසා, කල්යාණ මිත්‍රාශ්‍රය නිසා, කල්යාණ මිත්‍රයන් ඉන්න නිසා, ඒ නිසා අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් මේ පෞලේ සම්දෙනාටමත් ධර්මයේ සභාව සහ මේ සාකච්ඡා වාරයේ ආරම්භ කරමින් සියලු දෙනාම එකතු කරගෙන සම්බන්ධීකරණ කටයුතු කරා පින්වත් අපේ ජයන්ත මහත්මයාටත් ප්‍රශ්න ඇසූ පින්වත් මහත් මහත්මිය සෑම දිනාටම ධර්මයේ සරණ පිහිට ආරක්ෂාව සැලසේවා සෑම දිනාටම කිසිම අවස්ථාවක නිවන් දක්න જાතිය මොහොත අවස්ථාව දක්වාම ධර්මයෙන් අසරණ නොවේවා සත්‍ය වූ පැහැදිලි වූ නිවැරදි වූ වාක්මාලාව ආර්යයන් වහන්සේලාගේ ඒ ධර්මය සෑම දිනාටම නිවැරදිව හොඳින් තේරුම් ගන්නට ලැබේවා දරාගෙන මාර්ගයේ ගමන් කොට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන හැම දිනාටම දුකින් මිදී නිවෙනින්ම සැනසෙන්න ලැබේවා කියලා මම මෛත්‍රියෙන් පින්දෙනින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සිරුවන් සරණයි සාදු සාදු සාදු සාදු ගුණවන්තම් පුඤ්ඤක්ඛම් පුඤ්ඤක්ඛම්